නිර්වාණය හට ගැනීමක් හා බිඳීමක් නොමැතිව නিত্যව පවත්නා බව. නිර්වාණ ධාතුවෙන් අඤ්‍ය වූ සකල සංස්කාර ධර්මයන්ගේම හට ගැනීමක් හා බිඳී අතුරුදහන් වීමක් එනම් අවසාන වීමක් ඇත්තේය. හට ගැනීමම ඔවුන්ගේ සංස්කාර ධර්ම භාවයට කාරණය වෙයි. හට ගැනීම නැමැති పూర్ව කෝටිය ඇත්තා වූ ධර්මයන්ගේ බිඳීම නැමැති පශ්චිම කෝටියද ඒකාන්තයෙන්ම ඇත්තේමය නිර්වාණ ධර්මය වනාහි හට ගැනීමෙන් හා බිඳීමෙන් පිරිසිඳුනු ලබන పూర్ව අපර කෝටි ද්වයෙන් වෙන්ව නিত্যව පවත්නා ධර්මයකි නිර්වාණ ධර්මයට පමණක් එසේ පැවැත්විය හැකි බව හා සංස්කාර ධර්මයන්ට මෙන් පටන් ගැනීමක් හා අවසානයක් නැති බව කියනු ලබන උපමාවෙන් දත යුතුය. එක් පෙදෙසක විෂ වෘක්ෂ සමූහයක් තිබෙයි. ඔව්හු එක එකක් සියක් වර්ෂය බැගින් පවත්නාහුය. එක එක වෘක්ෂයකුගේ ඇවෑමෙන් අන්‍ය වූ එක වෘක්ෂය බැගින් අභිනව වෘක්ෂද එක එක වෘක්ෂයන්ගෙන් හට ගන්නාහුය. මෙසේ පැවතෙන්නා වූ ඒ වෘක්ෂ සමූහයේ පැවැත්ම පිළිබඳ අතීත කාලයේද මෙතෙක් යැයි පිරිසිඳිය නොහැක. අනාගතයේහිද ප්‍රමාණ කළ නොහැකි කාලයක් પરම්පරාව නොසිදී පැවැත්විය හැකි අවකාශයද තිබේ. එක්තරා පුරුෂයෙක් තෙම විෂ වෘක්ෂයන්ගේ වන්නා වූ බය දැක වෘක්ෂයන් විනාශ කිරීම සඳහා එකල 50 වර්ෂයක් වයස්ගත වූ වෘක්ෂයන්හි විෂහුල් ප්‍රවේශ කළේය. ඒ හේතුවෙන් ඒ වර්ෂයේහි හටගත යුතුව තිබූ පුෂ්ප ඵල හට නොගත. මෙසේ මල් පිපීම හා ඵල ගැනීම සිඳී ගියෙන් බීජ පරම්පරාව සිඳී ගොස් ඒ වෘක්ෂයෝද ඉන් මතු 50 වර්ෂයකින් අභාව પ્રાપ્ત වූහ. මෙසේ ඒ ප්‍රදේශයේහි මතු ප්‍රමාණ විෂයාතික්‍රාන්ත කාලයක් මුළුල්ලෙහි පැවතිය හැකිව තිබූ විෂ වෘක්ෂ පරම්පරාව හාත්පසින්ම නිරුද්ධ වී ගියේය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාගේ ප්‍රයෝගයෙන් උත්පාද හේතු නිරෝධයෙන් නූපදිනා බවට පැමිණියා වූ පුෂ්ප ඵල වෘක්ෂයෝ වනාහි ඒකාන්තයෙන් සටහන් වශයෙන් පෙර තිබුණා වූ පුෂ්ප ඵල වෘක්ෂයෝ නොවේති. ඔව්හු මිනිසයන්ගේ විවහාරයේහි පමණක් ඇත්තා වූ පුෂ්ප ඵල වෘක්ෂයෝ වෙති. එහෙයින් ඔව්හු මේ మతు අසවල් දින පැලවන්නා වූ වෘක්ෂය මේ අසවල් දින පැලවන්නා වූ වෘක්ෂය යනාදිය වශයෙන් පටන් ගැනීමෙන් පිරිසිඳිය හැක්කා වූ පුෂ්ප ඵල වෘක්ෂයෝද නොවේති. මේ අසවල් දින විනාශයට පැමිණෙන්නා වූ වෘක්ෂය යනාදී වශයෙන් අවසානයෙන් පිරිසිඳිය හැක්කා හෝද නොවේති. මේ වෘක්ෂය මහත්ය මේ වෘක්ෂය කුඩාය යනාදී වශයෙන් සටහන් හා ප්‍රමාණයෙන් පිරිසිඳිය හැක්කා හෝද නොවේති. මෙසේ ද්‍රව්‍ය සංස්ථාන ආදී වශයෙන් ප්‍රකටව නොදැක්විය හැකි පුෂ්ප, ඵල, වෘක්ෂයෝ වනාහි නිරෝධයට හෙවත් හට නොගැනීමට නොපෙමිනියාහු නම් మతు ඒකාන්තයෙන් ඉපිද පවත්නා හේයින් ඒකාන්තයෙන් නැත්තා වූ ධර්මයෝ යයිද කිව හැකි නොවේ. එහෙයින් ඔහු ද්‍රව්‍ය වශයෙන් නැත්තා වූද ඒකාන්තයෙන් නැත්තා වූ නොවෙන්නා වූද පරමාර්ථ වශයෙන් අසවල් ධර්මයයි වෙන්කොට දැක්විය නොහැක්කා වූද අඤ්‍යතර ධර්ම නියාම ධාතුවක් යයි දත යුතුය මෙහි Nirodhayai කියන ලද්දේ උත්පාද හේතුන්ගේ Nirodhaya නොවූයේ නම් మతు හට ගැනීමට අවකාශ ඇතුව තිබූ පුෂ්ප ඵල වෘක්ෂයන්ගේ හට නොගැනීමටයි උපන් නාම රූප ධර්මයන්ගේ බංග සංඛ්‍යාත අභාව නිරෝධයේ పూర్ව කෝටිය එනම් පටන් ගන්නා ස්ථානය නිරුද්ධ වූ ධර්මයන්ගේ පශ්චිම කෝටියෙන් පිරිසිඳ හැකිය වෙයි. පැවති ධර්මයාගේ නැතිවීමේ පටන් අභාවය පටන් ගනී. ද්‍රව්‍ය සංස්ථාන වශයෙන් පෙන්විය හැකි කිසිවක් නැත්තා වූ යටකි පුෂ්ප ඵල වෘක්ෂයන්ගේ අනුත්පාද නිරෝධයේ මුල් කෙරවරක් එසේ ලැබිය හැකි නොවේමය. නිරුද්ධ වන ධර්මය තමා අවිද්‍යාමාන බැවින් එකල්හි විෂහුල් ප්‍රවේශ කළ දිනය හෝ හුල් ප්‍රවේශ කරන ලද වෘක්ෂ සමූහය අභාවයට පැමිණි දිනය හෝ පුෂ්පඵල වෘක්ෂ නිරෝධයාගේ පූර්ව කෝටිය හෙවත් පටන් ගන්නා ස්ථානය නොවන බව දත යුතුය. වස්තු වශයෙන් පවත්නා ධර්මයන්ගේ නොපැවැත්මක් හෙවත් විනාශ වීමක් ඇත්තේය. වස්තු වශයෙන් නොපවත්නා ස්වභාවය වූ Nirodhayaගේ නැවත නොපවත්නා ස්වභාවයක් නැත්තේය. එබැවින් Nirodhayaගේම පශ්චිම කෝටියක් හෙවත් නිරෝධයේ නැවත නිරෝධයක් නැත්තේය. ඉදින් යතෝක්ත පුෂ්ප ඵල වෘක්ෂයෝ නැවත හටගත්තාහු නම් ඔවුන්ගේ නිරෝධය නොවිය. නිරෝධයට පැමිණියාහු නම් ඒ පුෂ්ප ඵල වෘක්ෂයෝ මතු කිසි කාලයක හට නොගන්නාහුය. එහෙයින් නිරෝධය වනාහි පශ්චිම කෝටියක්ද නොමැතිව සියලු කල්හිම එකසේ පවත්නා වූ නিত্য ධර්මයක් යයි දත යුතුය. යටකී උපමාවෙහි නිරුද්ධ වී යයි කියන ලද පුෂ්පඵල වෘක්ෂයන් මෙන් මාර්ග අධිගමයෙන් නිරුද්ධ වන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ වස්තු වශයෙන් ඒකාන්තේ නැත්තා වූ ධර්මයෝ නොවේති. ඔවුන්ගේ මේ පටන් ගැන්මය මේ අවසානයේය මේ එක් කොනක්ය, මේ අනික් කොනක්ය, මේ එකක්ය, මේ අනිකක්ය යනාදී වශයෙන් වෙන් කිරීමට හේතු වන්නා වූ උත්පාද ද්වය සංඛ්‍යාත పూర్ව අපර අන්ත ද්වය හා සංස්ථානද නැත්තාහුය. ඔව්හු මාර්ගයාගේ ශක්තියෙන් අනුත්පාද නිරෝධයට නොපමුණන ලද්දා වූ නම් මතු ඔවුන්ගේ හට ගැනීම ඒකාන්ත හේයින් ඒකාන්තයෙන් නැත්තාහුද නොවේති. එහෙයින් ඔව්හු පරමාර්ථ ධර්මයන් අතරින් අසවල් ධර්මයේයි දැක්විය හැකි නො වූ අන්‍යතර ධර්ම නියාම ධාතුවක් යයි දත යුතුය. මෙහි ක්ලේශස්කන්ධ නිරෝධයයි කියන ලද්දේ සංස්ථාන වශයෙන් ඒකාන්තයෙන් නැත්තා වූ යතෝක්ත ක්ලේශ ස්කන්ධයන්ගේ මතු නොයි ඉපදීමටයි. උපන් ක්ලේශ ස්කන්ධයාගේ Nirodhayai කියන ලද අභාවයේහි පටන් ගැනීම නිරුද්ධ වූ ධර්මයාගේ බංග සංඛ්‍යාත පශ්චිම කෝටියෙන් පිරිසිඳ හැකි වෙයි. පැවති ධර්මයාගේ නැතිවීමෙන් පසු ඒ ඒ ධර්මයන් සම්බන්ධ අභාවය පටන් ගන්නා හේිනි. මේ නූපන්නා වූ ක්ලේශ ස්කන්ධයන්ගේ Nirodhe වනාහි එසේ පටන් ගන්නා වූ ස්ථානයක් නොලැබෙයි. ක්ලේශ ප්‍රහාණය කරන්නා වූ මාර්ග චිත්තයාගේ බංගක්ෂණ සංඛ්‍යාත පශ්චිම කෝටිය හෝ අනුපාදිශේෂ පරිණිර්වාණය සිදුවන අවස්ථාව හෝ ක්ලේශ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුවේ පටන් ගන්නා ස්ථාන නොවේ. එහෙයින් නිර්වාණ ධාතුව යටකී පුෂ්පඵල නිරෝධය මෙන් පටන් ගැනීමක් නැත්තා වූ හට ගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව දත යුතුය. පුෂ්පඵල නිරෝධයේ පශ්චිම කෝටියක් නැතුවක් මෙන් නිර්වාණ ධර්මය පශ්චිම කෝටිය නැත්තා වූ පශ්චිම කෝටියක් ඇතිවීමට අභව්‍ය වූ ධර්මයකි. ඒවනාහි අනමතක්ක සංසාරය හා සම ප්‍රමාණව පටන් ගැනීමක් හෝ අවසානයක් නොමැතිව නිත්‍යව පවත්නා ධර්මයකි. නිර්වාණයාගේ ලෝකෝත්තර භාවය හා පිහිටියා වූ දිසාදේශයක් නොමැති බව. පරමාර්ථ වශයෙන් හා ප්‍රඥප්ති වශයෙන් විද්‍යමාන වූ සකල ධර්මයෝම ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වෙයි. එයින් මාර්ගඵල නිර්වාණය යන ධර්මයෝ නව දෙන ලෝකෝත්තර නම් වෙති. සෙස්සෝ ලෞකික නම් වෙති. ෂණයක් පාසා බිඳමින් පවත්නාහෙයින්ද පරම්පරා වශයෙන් කලක් පැවති සිඳී යන හෙයින්ද ස්කන්ධයෝ ලෝක නම් වෙති. සත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදී ප්‍රඥප්තීන්ගේ වනාහි එසේ නැසීමක් වෙනසීමක් නැත්තේය. නමුත් ස්කන්ධයන්ගේ නැසීමෙන් වෙනසීමෙන් ඕහෝද අදර්ශණයට පැමිණෙන හේයින් ඔවුන්ටද ලෝකය යයිම කියනු ලැබේ. නිර්වාණය නම් ලෝක නිරෝධයයි. ඒ ලෝක නිරෝධය ලෝකය හා සම්බන්ධ නොවී ලෝකය ඉක්ම පවත්නා ධර්මයකි. එහි නිර්වාණ ධාතුවට ලෝකෝත්තර යයි කියනු ලැබේ. දිශා වශයෙන් හා දේශ වශයෙන් ව්‍යවහාර කරනු ලබන්නේත් ලෝකයයි කියන ලද ධර්මයෝමයි. ලෝක නිරෝධය වූ නිර්වාණ ධාතුවගේ ඔවුන් හා ගැටීමක්, පැකිලීමක්, සම්බන්ධ වීමක් නැත. එහෙයින් දස දිසාවන් අතුරෙන් යම්කිසි දිසාවක හෝ යම්කිසි ප්‍රදේශයක හෝ නිර්වාණ ධාතුව නැති බව දති යුතුය. අනිමිත්ත ධර්මයක් වූ නිර්වාණයාගේ පැවැත්මට සනිමිත්ත ධර්ම වූ වෘක්ෂ පර්වතාදීන්ට මෙන් පිහිටීමට අවකාශයක් වුවමනා නොවේ. එහෙයින් පිහිටියා වූ ස්ථානයක් නැතහොත් නිර්වාණය කොදු නැතයයි නොසැලකිය යුතුය. හතර අඟලක් පමණ වූ කැඩපතකි යදුනක් පමණ වූ පර්වත ඡායාවක් දැర్శණය වෙයි. පර්වත ඡායාවෙන් ලක්ෂයෙන් පංගුවකවත් මහත් නොවූ කැඩපත තුල ඒසා මහත් වූ ඡායාවක් නැත්තේ යයි යමක විසින් කියනු ලැබේ නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යක්මයි. කුඩා වූ වස්තුවක් තුල විශාල වස්තුවක් පැවතිය හැකියයි කීම න්‍යාය විරෝධී වූවකි. නමුත් මේ කාරණය ඒකාන්ත සත්‍යකි. එමෙන්ම පිහිටියා වූ ස්ථානයක් නොමැතිව නිර්වාණ ධාතුව පවතිය යනු මේ ලෝකෝත්තර ධර්ම කතා විශේෂෙහි ඒකාන්ත සත්‍යයක් බව දති යුතුය. නිවනෙහි සත්වයන් නොමැති බව ලෞකික මහජනයා විසින් සත්වයෝ යයි විවහාර කරනු ලබන්නේ ස්කන්ධයන්ටමය. ස්කන්ධ පංචකයන් අන්‍ය වූ සත්ව සංඛ්‍යාත මිනිසෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැත්තේය. ගල්, හුණු, දව ආදී ඇති කලෙහි ගයක් ඇත්තේය. නැති කල නැත්තේය. එමෙන් ස්කන්ධ පංචකයේ ඇති කලෙහිම සත්වයෝයයි කියන ලද මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්මයෝ ඇත්තාහුය නැති කලෙහි නැත්තාහුය ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය වූ නිර්වාණ ධාතුව අන්ධකාරයාගේ ප්‍රවේශයට අවිෂය වූ සූර්යාලෝකයෙන් ස්කන්ධයන්ගේ පැමිණීමට මිශ්‍ර වීමට අවිෂය වූ ධර්මයකි ස්කන්ධ සම්බන්ධයෙන් පවත්නා වූ සත්ව පුද්ගල ප්‍රඥාප්තිය හෝද ස්කන්ධයන්ට අවිෂය වූ නිවනට නොපැමිණෙන්නාහුය. එහෙයින් ක්ලේශ ප්‍රහාණ කරන ලද රහතන් වහන්සේලා ඊට පැමිණෙන නමුත් එකද සත්වේකු එහි නැත්තේ යයි දත යුතුය. සත්වයන්ගේ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ පැමිණීමෙන් පූර්ණත්වයක් නොමැති බව. නිරෝධයට පැමිණෙන අවස්ථාවේදීත් සටහන් වශයෙන් ඒකාන්තයෙන් නැත්තා වූ ස්කන්ධයන් සම්බන්ධ සත්ව පුද්ගලාදී ප්‍රඥාත්තීහු ඒ නිරෝධය වූ වහාම අභාවයට පැමිණෙති. සියල්ලන්ගේ ක්ලේශ ස්කන්ධ නිරෝධය ශාන්ති ලක්ෂණයෙන් විද්‍යාමාන වූ එකම අසංකත ධාතුව වෙයි. එහින් අනමතග්ග සංසාරයේහි බුද්ධත්වයට පැමිණි අනන්ත බුදුවරුන්ගේ ශාසනයේහි සූවිසි අසංඛ්‍ය බැගින් නිර්වාණයට පැමිණි රහතුන්ගේ වශයෙන් නිර්වාණයේ පූර්ණත්වයක්ද නැත්තේය. නොපැමිණීමෙන් ඌනත්වයක්ද නැත්තේය. මෙසේ එකම ධර්මයක්ව පවත්නා හේයින් රහතන් වහන්සේලාගේ නිවන හීනය බුදුවරුන්ගේ නිවන ප්‍රනීතය යනාදීන් හීන ප්‍රනීත ભેදයක්ද නැත්තේය. මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුෙහි බුද්ධත්වයට පැමිණි දීපංකර සර්වඥන් වහන්සේගේ ශාසනයෙහි වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය පරණය ගෞතම බුදුන්ගේ සසුනේහි වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය අලුත්ය යනාදී වශයෙන් ભેදයක්ද නැත්තේය නිර්වාණයාගේ පරම සුඛත්වය සුඛය වනාහි වේදිත සුඛය ශාන්ත සුඛයයි දෙවදෑරුම් වෙයි. එයින් තම තමා විසින් ලබා ගන්නා ලද මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් අනුභව කිරීම වේදිත සුඛ නමි. ඒ වනාහි තම තමාගේ අගයේ ප්‍රමාණයෙන් කහවණුවක් අගනා වූ සුඛයය කහවණු සියයක් දහසක් ලක්ෂයක් ආදී අගනා සුඛයය යනාදී වශයෙන් බහු ප්‍රභේද වෙයි. එයින් කහවණුවක් පරිත්‍යාග කොට ලැබිය යුතු වූ නැටුම් ආදියක් බැලීම හෝ මිහිරි ශබ්දයක් ශ්‍රවණය කිරීම හෝ සුගන්ධයක් ආග්‍රහණය කිරීම හෝ රසවත් ආහාරයක් අනුභව කිරීම හෝ සුඛ ස්පර්ශයක් කිරීම හෝ කහවණුවක් අගනා වූ වේදිත සුඛයයි සෙස්සද මේ නයින් දත යුතුය. පැමිණ පවත්නා වූද කල් නොගොස් පැමිණෙන්නා වූද පැමිණේදෝ නොපැමිණේදෝ යයි තැවමින් සිටිය යුතු වූද අනිෂ්ට විපත්තීන්ගේ නිවීම ශාන්ති සුඛ නමේ මේ සුඛය වනාහි යටකී මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් විඳීම මෙන් විඳිය යුතු සුවයක් නොව පැමිණ තිබෙන්නා වූද පැමිණීමට තිබුණා වූද දුක්ඛයන්ගෙන් මිදීම් මාත්‍රයකි. එයද කහවණුවක් අගන අසුවය කහවණු සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් අගන අසුවය යන ආදී වශයෙන් නන් වැදෑරුම් වෙයි. එයින් කහවණුවක් පරිත්‍යාග කොට ලැබිය යුතු වූ රෝගාදී දුක්ඛයකින් මිදීම කහවණුවක් අගනා වූ ශාන්ති සුඛයයි. සෙස්සද මේ නයින් දත යුතුය. මේ සුඛ දෙවර්ගයේ අතුරෙන් වේදිත සුඛය ලාමක සුඛයයි. ශාන්ත සුඛය ප්‍රනීත සුඛයයි. හිස රුජාවක සුවය ඊතා ලාමක වූ ශාන්තියකි. නමුත් යම්කිසි සිටුවරයෙකුට හටගෙන තිබෙන හිසරුජාව සුව කළ හැකි එකම වෛද්‍යවරයෙකු පමණක් සිටීනම් ඔහු ඒ සුව කර දීමට කහවණු ලක්ෂයක් ඉල්ලා සිටීනම් හෙතෙම කහවණු ලක්ෂය පරිත්‍යාග කොට සුවය ලබාගන්නේය. නිරතුරුව හිසරුජාවෙන් පෙළෙමින් සිටීමට වඩා කහවණු ලක්ෂය පරිත්‍යාග කොට සුවය ලබාගෙන සිටීම කහවණු ලක්ෂයේ තබාගෙන සිටීමට වඩා සිය වාරයකින් උතුම් වෙයි. මෙය ස්වල්ප රෝගයක් හේයින් කහවණු ලක්ෂය පරිත්‍යාග කිරීම අනුවන කමක් යැයි නොසිතිය යුතුය. රජගහ නුවර සිටු තෙම ජීවක වෛද්‍යාචාර්යාට හිසරුජාව සුව කර දීමට සියලු සිටු සම්පත් පරිත්‍යාග කරන ලෙස පොරොන්දු විය. මෙසේ ලක්ෂයක් පරිත්‍යාග කොට ලබා ගන්නා ලද හිසරුජා අසූය නැමැති ශාන්ත සුඛය කහවණු ලක්ෂයක් අගනේය. හිස පැලී යන තරම් වේදනා උපදවමින් පවත්නා වූ හිසරුජාවක් රජෙකු හට වැළඳී සුවකරගත නොහැකිව සිටින අතරට එය සුවකර දීමට සමර්ථ වූ වෛද්‍යවරයෙකු පැමිණ රාජ්‍ය පරිත්‍යාග කරතොහොත් සුවකරමියයි කියයි නම් රජතෙමේ ඒ මහත් දුක්ඛයෙන් පෙළමින් රාජ්‍ය කිරීමට වඩා ඉන් මිදී සුවසේ විසීමම උතුම් හේයින් රාජ්‍ය පරිත්‍යාග කොට හිස රුජා සුවය ලබා ගන්නේමය. එසේ රාජ්‍යයක් පරිත්‍යාග කොට ලබා ගන්නා ලද හිස රුජා සුවය රාජ්‍යයක් අගනා වූ ශාන්ති සුඛයකි. වේදිත සුඛය නතරෙහි රාජ්‍යයක් පරිත්‍යාග කොට ලබාගත යුතු එක සැපයකදු නොමැත්තේය. එක් අයෙකුගේ අතෙහි නපුරු වූ මහත් දුක් උපදවන්නා වූ වනයක් හටගත්තේය. එය සුවකල නොහැකි රෝගයකි. නමුත් අත සිඳ දමන ලද්දේ නම් ඒ දුකින් මිදිය හැකි හේයින් හෙතෙම වෛද්‍යවරයෙකු ලවා අත සිඳවා ඒ දුකින් මිදුනේය. මේ පුරුෂ තෙම අත පරිත්‍යාග කළේ කවර හේතුවක් නිසාද යතහොත් වනයේ ඇතිකල ඇතිවන්නා වූ දුකෙන් මිදීම සඳහාමය. ඔහුගේ ඒ ශාන්තිය අතක් පමණ අගනා ශාන්තියකි. අතක අගය මෙතෙක් යයි පිරිසිඳිය නොහේ. වේදිත සුඛයන් අතරෙහි වනාහි අතක් පරිත්‍යාග කොට ලැබිය යුතු සැපයක් නැත්තේය. අත්පා සියල්ලක් සිඳ දමා පරිත්‍යාග කොටද මරණය නිදහස ලබා ගත යුතු වෙයි. එහෙයින් එක මරණයක නිදහස නැමැති ශාන්තියේ අගය පිරිසිඳිය නොහේ. වේදිත සුඛයන් අතරෙහි වනාහි අතක් පරිත්‍යාග කොට ලැබිය යුතු සැපයක් නැත්තේය. අත්පා සියල්ලක් සිඳ දමා පරිත්‍යාග කොටද මරණයෙන් නිදහස ලබා ගත යුතු වෙයි. එහෙයින් එක මරණයක නිදහස නැමැති ශාන්තියේ අගය පිරිසිඳිය නොහේ. මේ සත්වයෝ සංසාරයේහි සැරිසරමින් සිටියහොත් එක එක සත්වයකට පැමිණෙන මරණයන්ගේ සංඛ්‍යාවක් නැත්තේය. අසංඛේය අප්‍රමේය මරණයෝ පැමිණෙත්. නිවනට පැමිණි සත්වයාට පැමිණි වහාම අනන්ත මරණයන්ගේ නිදහස නැමැති ශාන්තිය ලැබෙයි. එක මරණයකින් නිදහස් වීමේ අගය මෙතෙක් යයි පිරිසිඳිය නොහැකි කල අනන්ත අපරිමාණ මරණයන්ගේ නිදහස් වීමේ අගය කෙසේ පිරිසිඳිය හැක්කේද නොහැක්කේමය සංසාරයේහි වාසය කරන්නා වූ සත්වයාට පැමිණෙන්නා වූ මරණ දුක්ඛයෙන් අඤ්‍ය වූද අපාය දුක්ඛාදී අප්‍රමාණ දුක්ඛයෝ වෙති. ඒ සියල්ලංගේම නිවීම නැමැති ශාන්ති සුඛය නිර්වාණයයි. එහෙයින් නිර්වාණය අවේදිත සුඛ ස්වરૂපයෙන් පවත්නා ධර්මයක් යයි දත යුතුය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකවාසී සකල සත්වයන් විසින් විඳිනු ලබන්නා වූ සකල ලෞකික සම්පත්තියම නිවනට පැමිණි එක පුද්ගලයෙකු ලැබූ ශාන්තියෙන් ලක්ෂයෙන් කොටසකුදු නොවටින්නේමය. එහෙයින් නිර්වාණයම පරම සුඛ යයි දත යුතුයයි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකයේහි වූ සකල ලෞකික සම්පත්තීහුම ඒකාන්තයෙන්ම දුක්ඛයෝමය. ඔහු සංස්කාර දුක, විපරිණාම දුක, දුක්ඛ දුක්ඛ යන දුක්ඛත්‍රයෙන් සත්වයන් පෙලෙන්නා වූ ධර්මයෝමය. මේ සත්වයෝ නිවනට නොපැමිණි භවාග්‍රයට පැමිණ ලෞකික සම්පත් අතුරින් ශ්‍රේෂ්ඨ සම්පත වූ බ්‍රහ්ම සම්පත් විඳිමින් සිටියාහු නමුත් දුක් සහිත වූෝය. දිට්ඨි විචිකිච්ඡා යන ක්ලේශ ද්වය ප්‍රහාණය නොකළ තැනැත්තේ බවාග්‍රයට පැමිණ සිටියේ නමුත් ඔහුට අටමහ නරකයට පැමිණීම ඇත්තේමය. එපරිද්දෙන්ම 128ක් වූ ඔසුපත් නරකවලටද සකල තිරස්චීන යෝනිවලටද සකල പ്രേත යෝනිවලටද සකල අසුර යෝනිවලටද පැමිණීම ඇත්තේය. රාජ චෝරාදී සකල බය පැමිණීමද ඇත්තේය. එපමණක් නොව පෘතජන පුද්ගල තෙමේ බවාග්‍රේහි සිටියේ නමුත් మతు වැද්දෙකු වීමටද සොරෙකු වීමටද මාතෘ ඝාතකයෙකු වීමටද පීතෘ ඝාතකයෙකු වීමටද අරහන්ත ඝාතකයෙකු වීමටද ලෝහිතුත්පාදකයෙකු වීමටද සංඝ බේදකයෙකු වීමටද දෙසට මිත්‍යා දෘෂ්ටිය උගන්වන ආචාර්යවරයෙකු වීමටද කල්ප විනාශ වූද නරකයෙන් මිදිය නොහැකි නියත මිත්‍යා දිට්ටි ආචාර්යවරයෙකු වීමටද තිබියදීම බවාග්‍රයේ වාසය කෙරේ. තදඤ්‍ය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භූමිවල වාසය කරන්න වුන් ගැන කියනුම කවරේද? එක් එක් සත්වයකට మతు සසරදී පැමිණිය හැකියයි කියන ලද බය සමූහයට පැමිණීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තිය වූ යයි කියන ලද වේදිත සුඛයෝ උපකාරක ධර්මයෝ වෙති. මෙසේ ලෞකික සම්පත්තීන්ගේ බය ජනකත්වය දන නිර්වාණ සම්පත්තියේ ශ්‍රේෂ්ඨත්වය සිතා බැලිය යුතුය. නිර්වාණය සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වන පරිදි ස්කන්ධයන් හා සත්ව පුද්ගලයන්ගේ නැත්තා වූ නිවන ඇතම් අයට නිෂ්ඵල වූවක් මෙන්ද ඇතම් අයට එහි පැමිණිය හොත් මා නැතිවේ යයි මහා බයජනක වූවක් මෙන්ද වැටහෙයි. ස්කන්ධයන් හා සත්ව පුද්ගලයන් නිවනෙහි නොමැති නමුත් යට දක්වන ලද අගය කළ නොහැකි ශාන්ති සුඛය සත්වයන්ටම අයිති වෙයි. සත්වයන්ගේ එකම ප්‍රතිෂ්ඨාව වෙයි. ඒ මෙසේයි. ලෝකයේහි රෝගය යයි විවහාර කරනු ලබන්නේ ශරීරයේම දුක් උපදවන්නා වූ කොටස් වලටය. ශරීරයේ කොටසක් වූ මස් හා ලේ වලට ගණ්ඩ එවත් ගෙඩි යයිද කුෂ්ඨයයිද විවහාර කරනු ලැබේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයට උණ යැයි කියනු ලැබේ. ශරීරයේ කොටසක් වූ වාතයට වාත රෝගයයි කියනු ලැබේ. රෝග වනාහි ඒකාන්තයෙන්ම දුක්ඛ යෝමය. රෝගියෙකුට රෝග දුක්ඛයෙන් මිදීමට ඇති එකම ප්‍රතිෂ්ඨාව නම් රෝගයාගේ අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍යමය රෝග යම්තාක් පවතිත් නම් ඒ තාක් ආරෝග්‍ය ලැබිය නොහේ එහෙන් රෝගීව දුක් උපදමින් පවත්නා වූ ශරීරයේ සමහර කොටස් වූ මස් ලේ සරව සෙම ආදී අභාව ප්‍රාප්තිය රෝගීන්ට වන මහත් වූ ශාන්ති සුඛයක් බවද එයම රෝගීන්ට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද සියල්ලෝම පිළිගනිත්. ඉදින් රෝග සංඛ්‍යාත ශරීර කොට්ටාසයක අභාව ප්‍රාප්තිය යහපතක් නොවේ නම් රෝගීව විසීමම යහපතක් විය යුතුය. යමකගේ අතක් කුණු වී ඇතුළත පිටත පණුවන්ගෙන් ගැවසී මහත් දුක් උපදවමින් පවතින්නේ නම් ඔහුට ඉන් මිදිය හැක්කේ රෝග භූත හස්තයේ අභාව ප්‍රාප්තියෙන්මය. ඔහුට ඒ අත නැතිවීම දුක්ඛයක් යයි කියතොත් මහත් දුක් උපදවන්නා වූ පණුවන්ගෙන් ගැවසීගත් අත නැමැති රෝගය තබාගෙන සිටීම සුවයක් විය යුතුය විය. ඒ ඒකාන්තයෙන් දුක්ඛයක් හේයින් අතේ අභාවය ඔහුට වන මහත් ශාන්ති සුවයක් බවද ඒ ඔහුට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද දතිය යුතුය. ඒ කයෙකුගේ ශරීරයේ ලාදුරු නම් වූ දරුණු රෝගය වැළඳී ඇතුළත පිටත පණුවන් විසින් විඳින ලදුව මහත් දුක් උපදවමින් පවතින්නේය. මොහුට පැමිණ පවත්නා වූ දුක්ඛය වනාහි නිරය දුක්ඛය වැනි දරුණු දුක්ඛයකි. ඔහුට මිදිය හැක්කේ රෝගය වී පවත්නා වූ සකල ශරීරයාගේම අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ආර්යෝගේනි. සකල ශරීරයාගේ අභාවය වනාහි ඔහුට මහත් ශාන්තියකි. ඒ වනාහි යට රාජ්‍යයක් පමණ අගනේයයි දක්වන ලද හිස රුජා සුවයට වඩා සිය වාරයකින් අගනා ශාන්තියකි. ශරීරයාගේ අභාව ප්‍රාප්තියෙන් පසු පුරුෂයෙක්ද නැත්තේය. පුරුෂයා නැති හේයින් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ කුෂ්ඨ ආදී රෝග වූ ලේමස් ආදී අභාවයද යහපත් නොවේ. කුණු වූ අතේ අභාවයද යහපතක් නොවේ. ඉදින් ඒ ලේමස් ආදී අභාවය ඒ ඒ රෝගීන්ට සුවයක් වේ නම් සකල ශරීරයම රෝගව පැවති තනත්තාටද ශරීරයාගේ අභාව ප්‍රාප්තිය සිය වාරයකින් සුවයක්ම වන්නේය. ගණ්ඩාදීන්ගේ අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ත සුඛය ඒ ඒ පුද්ගලයන් ඇති හේයින් ඔවුන්ටම වෙයි. පුද්ගලයා නැතිවන මේ ශාන්තිය කවරෙකුට වේද යතහොත් මෙයද ඔහුටම මිස අන්‍යෙකුට නොවේ. ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුක්ඛය ඔහු විඳින්නේමය. එහින් දුක්ඛය ඇත්තේ යමෙකුට නම් එහි නිවීම නැමැති ශාන්තිය අන්‍යෙකුට නොව ඔහුටම වෙයි. ඔහුගේම ප්‍රතිෂ්ඨාව වෙයි. සත්ව පුද්ගල සම්මත ස්කන්ධයෝ වනාහි මෙහි කියන ලද පුරුෂයාගේ ශරීරය මෙන් මහත් වූ දුක් උපදවන්නා වූ රෝගයෝ වෙති. දුක්ඛයෝ වෙති. ඔවුන්ගේ රෝගත්වය ආදී සම 40 භාවනා පදයන්ගේ වශයෙන් මතු දක්වනු ලැබේ. ඔවුන්ගේ අභාව ප්‍රාප්තිය ගණ්ඩ කුෂ්ඨාදීන්ගේ හා යටකී පුරුෂයාගේ ශරීරයේ අභාව ප්‍රාප්තිය මෙන් මහත් වූ සුඛයකි. නිර්වාණ සංඛ්‍යාත නিত্য පරම සුඛය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන්වීමෙන්මය. එහෙයින් නිවනට පැමිණීමෙන් වන ස්කන්ධ භාවය බය විය යුත්තක් නොවේ. රෝග භූත සකල ශරීරයාගේම අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ත සුඛය ඒ රෝගියාට අයත් වන්නාක් මෙන් ස්කන්ධ නොමැති මුත් ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත නිර්වාණ සුඛය ස්කන්ධ දුක්ඛය ලැබූ සත්වයා පිළිබඳවම වේ. මේ ශාන්තිය නැතහොත් දුක්ඛය ඇත්තේමය. එහෙන් සත්වයකු නැති නමුත් එය નિરර්ථක වූවක් නොවේ. සකල ශරීරයම අභාවයට පැමිණි රෝගියාට ශරීරය නැතත් රෝග සුවය ඒකාන්තයෙන් දුක්ඛයෙන් මිදීමට ප්‍රතිෂ්ඨාවක් වූවාක් මෙන් සත්ව පුද්ගල සම්මත ස්කන්ධ නොමැතිමුත් නිරෝධ වූ ස්කන්ධයන් සම්බන්ධ සත්වයන්ට නිවන ඒකාන්තයෙන් ප්‍රතිෂ්ඨාවක් වේමය. සැඟවී සිටීමට ස්ථානයක්ද වේ. දුක්ඛ ධර්ම නැමැති සතුරන්ට ඇතුළු විය නොහැකි බලකොටුවක්ද වේ. මෙසේ නිර්වාණය සත්වයාගේ ප්‍රතිෂ්ඨාව වන ආකාරය වැටහෙන පරිදි කල්පනා කළ යුතුයයි. නිර්වාණයාගේ ගම්බීර දූර්දර්ශ භාවය නිවනට නොපැමිණ සසර සැරිසරමින් සිටියහොත් එක එක සත්වයකට පැමිණිය හැකි දුක්ඛයන්ගේ ප්‍රමාණයක් නැත්තේය. ඒ බව සංසාරයාගේ අනමතග්ග භාවයෙන් දති යුතුය වෙයි. ඒ අගක් නැත්තා වූ විශාල වූ දුක්ඛ ස්කන්ධයාගේ නිවීම නිර්වාණයේ හේයින් එම දීර්ඝ ප්‍රමාණය හා විශාල ප්‍රමාණය නිර්වාණයාගේ ගම්භීර දීර්ඝ ප්‍රමාණයයි දත යුතුය. සංසාරයේ වනාහි ප්‍රමාණ කළ හැකි වූවක් නොවන්නාක්සේම නිර්වාණයාගේ ගම්භීරභාවයද ප්‍රමාණය කළ නොහෙයි. යොදුන් සුවාසූ දහසක් ගැඹුරු වූ මහා සමුද්‍රයාගේ පරම ගම්භීර ප්‍රමාණය නිර්වාණයාගේ පරම ගම්බීර ප්‍රමාණයට උපමාන කළහොත් සූර්යාට කදෝ කිමියෙකු උපමා කිරීම වැනි වේ. මේ සත්වයන්ට වනාහි තම තමාගේ ආත්ම භාවය පවත්වන්නා වූ නාම රූප ධර්ම සමූහය වෙන්කොට එක එකක් ලක්ෂණ රස පත්තුපට්ඨාන පදස්ථාන වශයෙන් හා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගැනීමට ඊතා දුෂ්කර වේමය. එහෙයින් නාම රූප ධර්මයන් අනාත්ම වශයෙන් දුටු කල්හිම දැකිය හැක්කා වූ නිර්වාණ ධාතුව අතිශයින් දුර්දශ වෙයි. අති සූක්ෂමද වෙයි. නිර්වාණයේ අනන්ත ගුණ ඇති පරිදි අවිද්‍යා සංඛ්‍යාත එක එක ක්ලේශ ධාතුවකට මේ සත්වයන් අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙළිය හැක්කේය. එසේම තදඤ්ඤ මහා නරකයන්ටද සකල තිරස්චීන යෝනිවලටද പ്രേත යෝනිවලටද අසුර යෝනිවලටද හෙළිය හැක්කේය. අනන්ත අපරිමාණ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනාසයන් ඇති කිරීමටද පොහොසත් වූවාය. මෙසේ අවිද්‍යාවගේ දුක්ඛදායක භාවය දත යුතුය. අවිද්‍යාවගේ අසුභ භාවය යම් පමණ වේ නම් අවිද්‍යා නිරෝධයේ සුභ භාවයද එපමණ වේ. එහින් එකම අවිද්‍යා නිරෝධයේ ගුණද අනන්ත වේ. 1500ක් වූ සකල ක්ලේශයන්ගේම නිරෝධයේ ගුණ කෙසේ අනන්ත නොවන්නේද? මෙසේ ඒ ඒ ක්ලේශයන්ගේ අගුණයෙන් නිර්වාණ ගුණය සලකා ගත යුතුය. නිර්වාණය පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් බව මෙතකින් දක්වන ලද නිර්වාණ ධාතුව සැප වූ කිසිවක් නැති සැපයක්ද නො වූ අභාව ප්‍රඥප්ති භාවයෙන් විද්‍යාමාන වූ හිස් වූ ස්වභාවයක් යයි මහජනයාට වැටහිය හැකි වෙයි. නමුත් එය පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයකි. එහි පරමාර්ථභාවය පරමාර්ථ ප්‍රඥප්ති ධර්මයන්ගේ වෙනස හා ඔවුන්ගේ පරමාර්ථ ප්‍රඥප්තිභාවය සොයාගත යුතු පිළිවෙලද දැනගැනීමෙන් අවබෝධ කරගත යුතු වේ. ලෝකෙහි යතිතාක් පදාර්ථයෝ පරමාප්ත ප්‍රඥාප්ති වශයෙන් ද්වි ප්‍රභේද වෙති. එයින් ස්වකීය ලක්ෂණයන් ඒකාන්තේ නැත්තා වූ පඨවි ස්පර්ශාදී ධර්මයෝ පරමාර්ථ නම් වෙති. පරමාර්ථ ධර්මයන්ගේ පිහිටි ආකාරය පමණක්ගෙන ලෝකයා විසින් සලකනු ලබන්නා වූ ඒකාන්තේ නැත්තා වූ ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගලාදී ධර්මයෝ ප්‍රඥාප්ති ධර්ම නම් වෙති. යම්කිසි ධර්මයක් ගෙන එය පරමාර්ථ ධර්මයක්ද ප්‍රඥාප්ති ධර්මයක් දැයි දැන ගැනීමට පරිඥා භාවනා පහන සාක්ෂාත් කරන යන චතුර්විධ ශාසනික කෘත්‍යයන්හිලා විමසිය යුතු වෙයි. ඉන් එක කෘත්‍යයකට ගෝචර වේ නම් එය පරමාර්ථ ධර්මයකි. මේ සිව් කිස පරමාර්ථ ධර්මයන්හිම ලැබිය යුතු වෙයි. එයින් පරිඤ්ඤා කෘත්‍ය නම් ස්කන්ධ ආයතන ආදී ස්වකීය ලක්ෂණ වශයෙන් හා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ද පරමාර්ථ ධර්මයන් පිරිසිඳ ගැනීමයි. නාම රූප ධර්ම පුඤ්ජයන්හි පවත්නා වූ පුරුෂ ප්‍රඥාප්තිය ගැන පරිඥා ඥානයෙන් විමසන කල නාම රූප ධර්මයන්ගේ පිහිටි ආකාරයම මිස පුරුෂ ප්‍රඥාප්තියේ සොකීය ලක්ෂණයක් නොලැබේ. එසේම රැගෙන අනිත්‍ය ආදීන්ගේ වශයෙන් බලන කල අනිත්‍ය ලක්ෂණයද නොලැබේ. පුරුෂයාය සම්මත කර තිබෙන නාම රූප ධර්මයෝ වනාහි අනිත්‍යට යති. ඒකාන්තේ නැත්තා වූ ඔවුන්ගේ පිහිටි ආකාරය වූ පුරුෂ ප්‍රඥප්තියේ අනිත්‍ය ලක්ෂණයක් නැත්තේය. එහෙයින්ම දුක්ඛ ලක්ෂණය නොලැබෙන හේයින් දුක්ඛ ලක්ෂණයාගේ වශයෙන්ද පිරිසිඳ හැකි නොවේ. මෙසේ පරිඥා ඥානයෙන් විමසන කල පුරුෂයෙක් නැති බව හා ස්කන්ධ ආයතන ආදී ලක්ෂණ සමූහයක් ඇති බවද පෙනෙයි. පරිඥා ඥානීය දියුණු වන්නට දියුණු වන්නට ස්කන්ධ ලක්ෂණාදිය වඩ වඩා ප්‍රකට වන්නේය. ස්කන්ධ ලක්ෂණාදිය ප්‍රකට වන කලෙහි පුරුෂයෙක් නොමැති බව වඩ වඩා පෙනී යන්නට පටන් ගනී. මායාකාරයා විසින් ස්වර්ණ පිණ්ඩයක් මෙන් කොට දක්වන ලද සාමාන්‍ය පෙනීමට ස්වර්ණ පිණ්ඩයක් මෙන් පෙනෙන මැටි පිඬ ස්වර්ණයෙන් කල යුතු කර්මාන්තයක යෙදිය හැකි නොවේ. එසේ කර බලන කලෙහි එය මැටි පිඩක් බව පෙනේ. එමෙන් ඒකාන්තයෙන් නැත්තා වූ සාමාන්‍ය දැනීමට ඇත යයි වැටහෙන්නා වූ ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගලාදී ප්‍රඥාප්ති ධර්මයන්ගෙන පරමාර්ථ ධර්මයන්ම යෙදී යුතු වූ පරිඤ්ඤා කෘත්‍යෙහිලා බලන කල ස්ත්‍රියක් පුරුෂයෙක් සත්වයෙක් පුද්ගලයෙක් නැති බව පෙනේ. නිර්වාණ ධර්මය වනාහි පරමාර්ථ හෙවත් ඒකාන්තයෙන් ඇති ධර්මයක් වූ හේයින් පරිඥා ඥානෙන් බලන කල සාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්වකීය ලක්ෂණයෙන්ද නিত্য සුඛ අනාත්ම ලක්ෂණයන්ගේ වශයෙන්ද එය ඒකාන්තයෙන් විද්‍යාමාන බව පෙනේ මේ පරිඥා කෘත්‍යෙහිලා පරමාර්ථ ධර්ම හා ප්‍රඥාප්ති ධර්ම බෙදා ගත යුතු ආකාරයයි. භාවනා කෘත්‍ය නම් එක් එක් ධර්මයක් තියුණු බවට පැමිණෙන පරිදි අනුක්‍රමයෙන් වර්ධනය කිරීමය. සමාධි අනුක්‍රමණයෙන් වර්ධනය කළ කලෙහි ෂඩ් අභිඥා භාවයට පැමිණීම දක්වා වර්ධනය වෙයි. ප්‍රඥාව අනුක්‍රමණයෙන් වර්ධනය කළ කලෙහි අරහත් මාර්ග ඥානය දක්වා වර්ධනය වෙයි. ආකාශයේ දීප්තිමත් වන පරිදි උපදැමීම උපදැමිය හැකිවන් හැකි නොවන්නාක් මෙන් පරිඥා ඥානයට ගෝචර නොවන ප්‍රඥාප්ති ධර්මයන් බලය වර්ධනය වන පරිදි 이르දි ආනුභාවය වර්ධනය වන පරිදි වැඩි නොහේ. එහෙන් භාවනා කෘත්‍යෙහිලා වැඩි හැකි ධර්මයෝ පරමාර්ථ ධර්ම බව දත යුතුය. මේ භාවනා කෘත්‍යාගේ වශයෙන් පරමාර්ථ ප්‍රඥප්ති ධර්මයන් වෙන් කරගත යුතු ආකාරයයි. පහාන කෘත්‍ය නම් සත්ව సంతානයේ කෙලසන්නා වූ ධර්මයන් දුරු කිරීමයි. චිත්ත సంతානෙහි බොහෝසෙයින් උපදින්නා වූ ලෝභාදී ක්ලේශ ධර්මයෝ තුමු සත්වයන් අපායට පමුණුවත් ඒ ධර්මයන් තදංග වශයෙන් ප්‍රහාණය කිරීමෙන් දිව්‍ය මනුෂ්‍ය සම්පද්ද විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමෙන් රූපාරූප බ්‍රහ්ම සම්පද්ද සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සම්පද්ද ලැබිය හැකි වෙති පරිඥා ඥාණයට ගෝචර නොවන ප්‍රඥාප්තියන් අතුරෙන් යම් කිසිවක් වැඩිමෙන් අපායට පැමිණීමක් හෝ පහ කිරීමෙන් ස්වර්ගයට පැමිණීමක් හෝ නොවේ. මනුෂ්‍ය ස්කන්ධකයෙහි පවත්නා වූ මනුෂ්‍ය ප්‍රඥප්තිය පහකොට එය දිව්‍යභාවයට හෝ බ්‍රහ්මභාවයට හෝ පමුණුවා ගත හැක්කේද නොවේ. එහෙයින් ප්‍රඥප්ති ධර්ම ප්‍රහාණයට යෝග්‍ය වූ ආහු නොවන බවද දතිය යුතුයි. නිර්වාණ පරමාර්ථද පහතාවිය ධර්මයක් නොවේ. නමුත් පහාතව්‍ය ධර්ම සියල්ලම පරමාර්ථ ධර්ම බව දතිය යුතුය. මේ ප්‍රහාණ කෘත්‍යෙහිලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම වෙන් කරගත යුතු ආකාරයයි. සාක්ෂාත් කරන කෘත්‍ය නම් කයින් හා ඥානයෙන් ස්පර්ශ කිරීමයි. එහි නිර්වාණ ධර්මයාගේ කාය ස්පර්ශය කායේන අමතං ධාතුං පුසිත්වා යන දේශනාවෙන් හා පහිතත්තෝ සමනෝ කායේන චේව පරමත්ථ සච්ඡං සච්චිකරෝති යන දේශනාවෙන් පෙනෙයි. නිර්වාණ ධර්මයාගේ කාය ඥාන ස්පර්ශය ඇති පරිදි දැක්වීමට ප්‍රථම ලෞකික තදංග ශාන්තීන්ගේ කාය චිත්ත ස්පර්ශය ඇති පරිදි සුඛවබෝධය සඳහා දක්වනු ලැබේ. යමකෙකුගේ ශරීරයේහි උණ හටගෙන බලවත් දාහය ඇති වී මහත් වූ දුකින් පීඩිතව වාසය කරන්නේ නම් ඒ දුක්ඛය ඔහුගේ රූපකයෙහි පවත්නා ධර්මයක් වූයෙන් එය කයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. රෝගය ෂණයකින් සුව කරන්නට සමර්ථ වූ ඖෂධයක් වැළඳීමෙන් ෂණයකින් රෝගය සුව වූයේ නම් ඒ රෝගය සුවය නැමැති සුඛයද ඔහුගේ රූප කයෙහිම වූයෙන් කයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. රෝගය වනාහි රෝග සුවය නැමැති ශාන්තිය පැමිණීමෙන් සුව වෙති. රෝග සුවය නැමැති ශාන්තිය කයේ ස්පර්ශ නොවි නම් රෝග සුවයද කිසි කලක නොවේ. එසේ නොවි නම් රෝග සුවය නැමැති සුඛයෙන් රෝගියාට ප්‍රයෝජනයක්ද නොවේ. එහෙයින් රෝගය මෙන්ම රෝග සෝය නැමැති ශාන්තියද කයෙහි ස්පර්ශව පවත්නා ධර්මයක් බව දත යුතුය. මේ රූපකයෙහි හටගන්නා වූ රෝගයන්ගේ නිවීම රූපකයෙන් ස්පර්ශ කරනු ලබන ආකාරයයි. ප්‍රේමණීය පුත්‍ර ධාරාවන්ගේ මරණය හේතු කොටගෙන මහත් වූ ශෝකාග්නියෙන් පෙළමින් සිටින්නා වූ පුද්ගලයෙකුට සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමෙන් ශෝකාග්නිය නිවී ගිය කලෙහි නාමකයෙහි පැවති ශෝකාග්නිය හා එහි නිවීම නැවති ශාන්ති සුඛය යන දෙකම ඔහුගේ නාමකයෙහිම වූයෙන් නාමකයෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙති මේ නාමකයෙහි හටගන්නා වූ ශෝකාදීන්ගේ නාමකයෙහි ස්පර්ශ වන ආකාරයයි අනාගත ධර්මයන්ගේ ස්පර්ශය මෙසේ දත යුතුය. එක්තරා පුරුෂයෙක් තෙමේ යම්කිසි අපරාධයක් කිරීම හේතු කොටගෙන රජු විසින් තුන් දිනකින් මතු හිස සිඳ මැරීමට නියම කරන ලද්දේය. ඔහුගේ ඥාති මිත්‍රයන්ගේ ඉල්ලීම හේතු කොටගෙන දෙවන දවසී ඔහුට සමාව දෙන ලද්දේය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාට සමාව නොදෙන ලද්දේ නම් තුන්වන දිනෙහිදී ඒ කාන්තෙන් ජීවිතක්ෂයට පමුණුවන්නා වූ ශස්ත්‍ර ප්‍රහාරය ඔහුගේ රූපකයෙහි පතිත වන්නේය. සමාව දීම හේතු කොටගෙන ඔහුට ඒ දුකෙන් මිදුනේය. ඒ මිදීම නැමැති ශාන්ති සුඛය වනාහි මතු ශරීරයේහි ස්පර්ශවන ශස්ත්‍ර ප්‍රහාරයාගේ නිවීම හේයින් ශස්ත්‍ර ප්‍රහාරය යම් තැනකට වේ නම් ශාන්තියද එතනටම වන ධර්මයකි. එහෙයින් එය රූපකයින් ස්පර්ශ කරන ලද ධර්මයක් වෙයි. නිදහස් කරන ලද බව ඇසු වහාම මහත් වූ ප්‍රීතියට පැමිණ ඒ ශාන්ති සුඛය නාමකයින් ස්පර්ශ කරනු ලබන්නේය. මේ අනාගත ධර්මයන් නාමකයෙහි හා රූපකයෙහි ස්පර්ශ වන ආකාරයයි. 1500ක් වූ ක්ලේශය වනාහි සත්වයන්ගේ හෘදේහි දැල්වෙන්නා වූ ගිනි කඳු 1500කි. පෘතජන සත්වයෝ මේ ස්කන්ධයන්ගේ নিরතුරුව දවනු ලැබේ. ඒ දුක්ඛයෙන් මිදෙනු කැමැති පුද්ගලයන් විසින් බව බොහෝ ගණනක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් පුරා අන්තිම භවයේහි සීල විසුද්ධි ආදී සප්ත විසුද්ධි ධර්මයන් සම්පූර්ණ කළ කලෙහි ඔහු සෝවාන් මගට පැමිණෙති. එකල ඔවුන්ගේ සතන්වල පැවති දිට්ඨි විචිකිච්ඡා යන ගිනි කඳු දෙක නිවෙති. අතීතයේ රැස් කරන ලද අපාය ප්‍රතිසන්දිය ගෙන දිය හැකි අකුසල කර්ම සංඛ්‍යාත නිරය බීජයන් අතුරුදහන් වීමෙන් අපායෙහි ඉපදිය යුතු ස්කන්ධයෝද නිරුද්ධ වෙති. ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය නිර්වාණ ධාතුවයි. සෝකීය හෘදේහි දැල්වමින් පැවතියේ ගිනි කඳු දෙකේ නිවීම ඔවුන්ගේ චිත්ත સંතාන වලම වූ හේයින් එය නාම කාය සංඛ්‍යාත කයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. දිට්ඨි විචිකිච්ඡා නැමැති ගිනි කඳු දෙක නිවී ගියේය. අපායෝප්පත්තියද සිඳී ගියේය. යැයි ඥාණයෙන් දැනගත් කලෙහි ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය එනම් නිවන ඥානයෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයි. මේ නිර්වාණ ධාතුව කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කරනු ලබන ආකාරයයි. නිර්වාණ සුඛය මෙසේ කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කළ හැක්කේ පරමාර්ථ වශයෙන් ඒකාන්තේ නැත්තා වූ ධර්මයක් හේිනි. ඉදින් පරමාර්ථ වශයෙන් නැත්තා වූ මිනිසයන්ගේ ව්‍යවහාරයේ පමණක් ඇති ප්‍රඥාප්තියක් වී නම් එය කිසිසේත් කයින් හෝ ඥානයෙන් ස්පර්ශ කළ නොහැකිය. හාවෙකුගේ අඟ ඒකාන්තයෙන්ම නැති මිනිසයන්ගේ විවහාරෙහි පමණක් ඇති ප්‍රඥාප්තියකි. එහෙන් හා අඟක් කිසිවෙකුට සොයාගත නොහැකිය. කිසිවෙකුට කයින් ස්පර්ශ කළ නොහැකිය. මෙයින් අන්‍ය ප්‍රඥාප්ති ධර්මයෝද මේ හා අඟ මෙන් කාය ඥාන ද්වෙන් ස්පර්ශ කළ නොහැක්කා වූ ධර්මයෝ වෙති. යම් ධර්මයක් එසේ ස්පර්ශ කළ හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් යැයි දත යුතුය. මේ සාක්ෂාත් කරන කෘත්‍යෙහිලා පරමාර්ථ ප්‍රඥාප්ති ධර්ම බෙදාගත යුතු ආකාරයයි. මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ ප්‍රථම පරිච්ඡේදය නිමි.